සම්සන් සමිත් සදයෙත් තැන්සන් හිඳි ඔබ මනඟ පියවඳ රදල්ලෙන්නේ 97 හරකටන්නේ 107.6 යටියන් තොටින් 96.3 FM මීටරයන් ඔස්සේ සිරිලක ගුවන් තරංගයේ පළමු නම අතන ඇතන කැන කොතනද idea ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වල දේශකයන්න් වහන්සේ මහව කොන්වැව ගල්ලාව විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය ඇහැටුවැව ඉරියාව දිබුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන දෙත්ත ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ අද දායකත්වය දරනු ලබන්නේ පන්නිපිටිය මොරකැටිය දුම්රිය මාවතේ අංක 585න් 6 නිවසේ කල්යාණී අබේ වික්‍රම මහත්මිය මාතලේ නුවරපාරේ අංක 1න් 181 නිවසේ මල්කාන්ති නුගපිටියේ මහත්මිය මාතර තිහෙකොඩ පදිංචි පී.එම්. රත්නායක මහත්මිය මාවනැල්ල පොල්වත්ත රත්නගිරි නිවසේ එම්.ටී. ඉන්ද්‍රාණී කරුණාරත් මහත්මිය මහව කරඹේ වැටියගෙදර පදිංචි ටී.බී. රණබාහු මහතා ඇතුළු පිරිස හාලියල 60ක්ම ධම්මක නිවසේ පදිංචි ටී. දයාවති මහත්මිය දෙහිවල නදිමාල පැපිලියාන පාරේ අංක 45න් 4 නිවසේ හිමානී විජේමාන්න මහත්මිය ගිරෙවුල්ල ඉහිල ලබ්බල පදිංචි එල්.ජී. ශ්‍රයානි දයාවති මණිකේ මහත්මිය බදුල්ල කැප්පෙටිපොළ පාරේ දිසානායක පවුලේ සියලු දෙනා මෙම වර්ෂයේ වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනට යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසෙමු. පින්නතුනි ධර්ම ශ්‍රවණයට පෙර කිසරණ සහිත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 गच्छामि तदीयाम्पि सङ्गन् शरणं गच्छामि शरणगमनं सम्पूर्णम् आमबन्ते पानातिपाता वीरमणि सिक्खापदं समादियामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि भिन्नादाना वीरमणि सिक्खापदं समादियामि अभिन्नादाना වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුවිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාරත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමවන්තේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං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 අදිත්තං අසුතං අපරිසංකිතං හිමේහි කෝ අහං ජීවකති තානේ මං සංපරිභෝගಂತಿ වදාමි සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත් හැම දිනෙකම මේ බුද්ධ ශාසනය තුල අරමුණු කරගෙන ඉන්නේ තමන්ගේ ජීවිතය සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් පිළිවෙතක් තියෙනවද? ඒ පිළිවෙතට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන තමන්ගේ හිත පාලනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගෙන ජාති ජරා ආදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදලා උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගෙනයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ ගමන් කරන්නේ ඒ වගේම කල්යාණ මිත්‍රයින් ආශ්‍රය කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සූපත් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට උතුම් සැනසීමෙන් සැනසෙන්නටයි. එවැනි අරමුණකින් නම් අපි ඉන්නේ අපි ඊටාම නිවැරදිව ඊටාම සත්‍යවාදීව තමන්ට තමන් බොරු කරගන්නේ නැතුව ඊටාම පැහැදිලිව මේ ධර්මයේ තියෙන පිළිවෙත් මාර්ගය මොකක්ද? කය පාලනය කරගන්න, කය සංවර කරගන්න මාර්ගය මොකක්ද? වචනය සංවර කරගන්න මාර්ගය මොකක්ද? ඒ වගේම සිතුවිල්ල පාලනය කරගන්න, සංවර කරගන්න සියලු කුසලයන්හි හිත පිහිටවා ගන්නට නම් සිතුවිල්ල පාලනය කරගන්න ඕනේ, සංවර කරගන්න ඕනේ. එහෙමනම් සිතුවිල්ල සංවර කරගන්න මාර්ගය මොකක්ද කියන ආකාරයට ඒ පිළිවෙත් ਵਿਚාරන්න ඕනේ. ਵਿਚාරන්න ਵਿਚාරන්න තමයි විමසන්න විමසන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හරය යම්කිසි කෙනෙකුට පැහැදිලි වෙන්නේ. ඒක හොඳින් විමසන්න ඕනේ. බාහිරින් පේන දේ සමහර විට අපි දන්නවා වැරදි අර්ථකථනයක් එන්න පුළුවන් යම් වාක්‍යයක් යම්කිසි කෙනෙක් දෙකට වෙන් කරොත් සමහර විට ඒ මුළු වැකිය තුලම තියෙන අර්ථය සම්පූර්ණයෙන් වෙනස් අර්ථයක් බවට පත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථා සමහර වෙලාවට අපිට ත්‍රිපිටකය පරිශීලනය කරනකොටත් ලැබෙනවා. එහෙම ලැබුණාම සමහර අය ඒ වැදගත් කරුණු නොවැදගත් ආකාරයට සලකන ස්වභාවයක් තියෙනවා. එක වචනයක් අරගෙන නැත්නම් වාක්‍යයක තියෙන වචන කිහිපයක් අරගෙන අපිට නොගැලපෙන ආකාරයට ධර්මයට නොගැලපෙන ආකාරයට සකස් කරන සමහර අවස්ථා තියෙනවා. අපි බලන්න ඕන හැම වෙලෙම මූලික සංකල්පවලට මේ හැම දෙයක්ම ගැලපේ. මහා උපදේශ හතරක් විදිහට මහා පරිනිර්වාණ සූත්‍රයේදී සඳහන් කරේ මේ හැම එකක්ම ත්‍රිපිටකයට විනයට ගැලපෙනවද කියලා තීරණයක් ගන්න කියලා. කවුරු කොහොම කිව්වත් ඒ දේවල් ඒ විදිහටම පිළිගන්නේ නැතුව නොපිළිගන්නේත් නැතුව මම බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගත්තා. මම අහවල් ඉස්තිවිරයාණන් වහන්සේලා වැඩ සිටින මහා විහාරස්ථානයකින් අසා දැනගත්තා. මම එක ඉස්තිවිරයන්න් වහන්සේ නමකගෙන් අසා දැනගත්තා. මේ ආකාරයට කවුරුන් හෝ කිව්වත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒක පිළිගන්නත් එපා හැබැයි නොපිළිගන්නත් එපා සූත්‍රයට ගැලපෙනවද විනයට සැසඳෙනවද කියලා බොහෝම පරීක්ෂාවෙන් බලන්න. එහෙම වෙනවනම් ඒ දේ පිළිගන්නටය කියලා. ඒ වගේම අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ මහා කරුණා ශාසනය පුංචි කෙනෙකුටවත් සිතුවිල්ලකින්වත් හිතවන්නට මේ මහා ශාසනය තුල නිවැරදි ආකාරයට පිළිවෙත් පුරණයි කැමති වෙන්නේ නැහැ. එහෙම කැමති වෙන්නේ නැත්තේ මොකද බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තමන්ට අනුගත කරගෙන බලන්න කියලා. තමන්ට ආදේශ කරගෙන බලන්න කියලා. තවත් කෙනෙකුට රිදෙනවා වගේම තමන්ටත් ඒ විදිහටම රිදෙනවා නේද කියලා බලන්න කියලා. ඉතින් අපි මේ ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්නකොට අපි කරන ක්‍රියාවකින් තවත් කෙනෙකුට පොඩ්ඩක් හරි රිදෙනවද? රිදෙන්න හේතු වෙනවද කියලා බලන්න ඕනේ. රාහුලෝවාද සූත්‍රයේදී රාහුල හාමුදුරුව අරබයා බුදුරජාන් වහන්සේ සඳහන් කරේ අතීත කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම නැවත නැවත පිරික්සලා බලන්න කියලා කණ්ණාඩියකින් මූණ බලලා මුහුණ පිරික්සා ගන්නවා වගේ අතීත වේවා ඒ වගේම වර්තමානයේ කරමින් ඉන්න යම් කාය කර්මයක් වේද වාක් කර්මයක් වේද මනෝ කර්මයක් වේද Tamanta දුකක්ද අනුන්ට දුකක්ද දෙදෙනාටම දුකක්ද දුක වැඩෙන දෙයක්ද දුක් විපාක තියෙන දෙයක්ද? ලෝභ, දේශ, මෝහ වැඩි වෙන දෙයක්ද කියලා හය ආකාරයකින් පිරික්සලා බලන්න කියලා රාහුල හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. අතීත කාය වාග් මනෝ කර්මයන් වගේම වර්තමාන කාය වාග් මනෝ කර්මයන් වගේම අනාගතයේදී තමන් කරන්නට ඉන්නා වූ කාය කර්මයක් වාග් කර්මයක් මනෝ කර්මයක් තියනවාද? ඔන්න ඔය හය ආකාරයකට පිරික්සලා බලන්න කියලා කිව්වා. ඒ මොකද එන්නේ විදිහට පිරික්සලා බලපුවාම තමයි Tamanට තමන්ව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. හැබැයි අතීතයේදී කරපු කායවාග් මනෝ කර්මයන් අය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. ඒකින්ද බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ එවැනි වැරැද්දක් වෙලා තියෙනවා නම් තමන්ගේ ගුරුවරයෙක් ළඟට හෝ යම් පිළිගත යුතු ඉස්තවිර වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මේ වැරැද්ද පිළි අරගෙන වැඩිහිටියෙක් ළඟට ගිහිල්ලා මේ වැරැද්ද පිළි අරගෙන ආයති සංවරයේ පිහිටන්නටය කියලා. එහෙනම් අපිත් හැම වෙලේම බලන්න ඕනේ. මේ ශාසන බ්‍රහ්මචර්යාවට එහෙම නැත්නම් මේ හිතේ සංවරකමට නැත්නම් ලෝභ දේශ මෝහ ඇති වෙන මේ හිතේ ලෝභ දේශ මෝහ වැඩි වෙන්න හෝ වැඩි වෙන්න මගේ මේ ක්‍රියාකලාපයන් හේතු වෙනවද කියලා අතීත ක්‍රියාකලාපයන් හේතුණාද වර්තමානයේ කරමින් තියනා වූ ක්‍රියාකලාපයන් හේතු වෙනවද අනාගත ක්‍රියාකලාපයන් හේතු වෙනවද කියලා අපි හැම වෙලෙම පිරික්සලා බලන්න ඕනේ. විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාංශ අනුභවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පිළිවෙත මොකක්ද කියලා. ඒ පිළිවෙත දේශනා කරලා තියෙන කොයි වගේ අවස්ථාවලදීද? කොතනදීද කියලා. එහෙමනම් අපිට වැඩියෙන්ම මේ වෙලාවේදී අවධානය යොමු කරගන්න වෙන්නේ අපේ කාය වාග් මනෝ කර්මයන් හේතුවෙන් අනුන්ට දුකක් වෙනවාද කියලා සලකලා බලන්නයි. සත්වයකට දුකක් වෙනවා නම් අපිත් සත්වය අපිත් ස්වභාව ධර්මයට අනුව සකස් වෙච්ච සත්වය අපි කැමති නෑ අපිට ගලකින් හෝ පහරක් ලැබෙනවට ඒ වගේම අපේ මේ ලැබිලා තියෙන ශරීරයට කොතනකට හෝ රිදුමක් ලැබෙනවට අපි කැමති නෑ ඒ වගේ දෙයකට හේතු වෙනවටවත් අපි කැමති නෑ එහෙමනම් ඊට අනුරූපව මේ ලෝකයේ ඉන්න කිසිම තිරිසන් සතෙක්වත් කිසිම විදිහකින් කැමැත්තක් වෙන්නේ නැහැ ඒ සත්ත්ව ප්‍රාණය නිරුද්ධ කරනවට අපි දන්නවා සරප්පුවක් අතින් අරගෙන පුංචි කරපොත් එක්ක ඉන්න තැනකට ගියොත් ඒ සතා දුවනවා ඒ දුවන්නේ මරණ බය ඇති වෙලා මේ මරණ බය කියන එක හැම සතෙකුටම තියෙනවා පුංචි සතෙකුට පවා තියෙනවා මදුරුවෙක් මැස්සෙක් උනත් අතක් එහෙට මෙහෙට කරනකොට දුවන්නේ ඒකයි මරණ බය ඕනෑම සතෙකුට තියෙනවා එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ අපිට මේ තියෙන ජීවිතේ කොයි වෙලාවෙ හරි නැත්තටම නැති වෙලා යන එකක් ඒක කාටවත් ස්ථීරව පවත්ව ගන්න බෑ. තනාග තියෙන පිළිබිඳුව වගේ කොයි මොහොතක හරි මේ ශනයේම වෙන්න පුළුවන්. මේ ධර්ම දේශනා කරමින් ඉන්න වෙලාවෙ වෙන්න පුළුවන්. කොයි මොහොතක හරි වටිනා ජීවිතත් නොවටිනා ජීවිතත් හැම ජීවිතයක්ම මේ ලෝකෙන් තුරන් වෙලා යනවා. සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් පුරපු මහා බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලෝකෙම්ම උතුම් ත්‍ත්වයට පත් වුණා උනත් මායාගේ බලපෑමෙන් අයින් වෙන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. එහෙමනම් අපි දැනගන්න ඕනේ මේ ජීවිතේ බොහෝම කෙටි කාලයක් පවතින බොහෝම අස්තීර ජීවිතය. මෙවැනි ජීවිතයක් මෙවැනි ශරීරයක් පවත්වා ගැනීම සඳහා තවත් ජීවිතයක් තවත් ශරීරයක් ග්‍රහණය කරගන්නේ කොයිතරම්නම් මිලේච්ඡ ගතිගුණයක් තියෙන අයද කියලා අපිම කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප මූලිකයි ප්‍රධානයි. ඒ වගේම සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව යන ආදි වශයෙන් තියෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා සංකප්ප කියන තැන තියෙන්නේ අවිහිංසා සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප සහ අවිහිංසා සංකල්ප. කිසිම හිංසාවක් වෙන කටයුත්තක් මම කරන්නේ නැහැ. කිසිම හිංසාවක් ඒ කියන්නේ සංකල්පයක් කියලා කියන්නේ නිබඳව ධර්මයේ තුල සැනසෙන්නට බලාපොරොත්තු වෙන අය භික්ෂුන් වහන්සේලා මහණුන් එහෙම නැත්නම් සංසාර බය දැක්ක අය එහෙම නැත්නම් තමන්ගේ හිත ගවේෂණය කරන අය ලෝභ දේශ මොහ අඩු කරගන්න උත්සාහ කරන යමෙක් ඉන්නවනම් මේ ලෝකෙ කොහේ හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවයි ඒක ඉෂ්ට සිද්ධ කරගන්න වෙන්නේ ඒ තැනැත්තෙක් තුල හැම වෙලේම තියෙන්න ඕන එක සංකල්පනාවක් තමයි අවිහිංසාව කියලා. ඒ මොකද කිසිම කෙනෙකුට වචනයකින් වේවා ක්‍රියාවකින් වේවා සිතුවිල්ලකින්වත් රිදෙන්න මම නම් කටයුතු කරන්නේ නැහැ කියන තැනට අපේ බෞද්ධ සිත් සතන් සකස් වෙන්න ඕනේ. ඒ සඳහා කිසිම විදිහකින් දායකත්වයක්වත් මම හේතු වෙන කිසිම කාරණයක් කරන්නේ නැහැ කියන தত্ত্বය අපි හොඳට තේරුම් ගන්න ඕනේ එවැනි தත්වයකට අපේ හිත සකස් කරගන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිකාව සකස් කරගන්නවා නම් හොඳට කල්පනා කරන්න ඕනේ මම කොතනක හෝ වැරද්දක් කරනවාද කියලා පිරික්සලා බලන්න ඕනේ. එහෙම බලනකොට තමයි විශාල ගැටලුවකට මුහුණ පාන්නේ ගැන. එදා ජීවක කියන ගහපතියා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පුංචි ප්‍රශ්නයක් නගනවා. ගෞතමයන්න් වහන්සේ ඔබ වහන්සේට චෝදනාවක් තියෙනවා. මේ චෝදනාව නම් Taman උදෙසා කරන ලද මස් මාංශය පිළිගන්නවා යයි කියලා චෝදනාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. Taman උදෙසා කරන මස් මාංශය පිළිගන්නවා යයි චෝදනාවක් තියෙනවා කියලා මම අහලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඒ වෙලාවේ ජීවක අහනවා ඒක ඇත්තක්ද ඒක ඔබ වහන්සේම වදාළ දෙයක්ද එහෙම නැත්නම් අභූත චෝදනාවක්ද කියලා. එහෙම ඒක අභූත චෝදනාවක් නෙවෙයි නම් මේක ඔබ වහන්සේගේ සහ ඔබ වහන්සේගේ අනුගාමිකයින්ට යම් ආකාරයකින් ගැරහිය යුක්තක් සිද්ධ වෙනවා නේද කියලා ජීවක විමසනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනවා අහං ජීවක ඨානේහි මන්සං අපරිභෝගಂತಿ වදාමි දිත්තං සුතං පරිසංකිතං අන්න ඒ විදිහට සඳහන් කරනවා යම්කිසි කෙනෙක් මොන විදිහට දුටුවාද මොන විදිහට ඇසුවාද මොන විදිහට සැකයක් තියනවාද මං වෙනුවෙන් මරුවා කියලා දුටුවා නම් යම්කිසි කෙනෙක් මේ මාංශය ලබා ගැනීම සඳහා මං වෙනුවෙන් මැරුවා කියලා දුටුවා නම් යම් කෙනෙක් අන්න ඒ මාංශය පිළිගැනීම සුදුසු නෑ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම ඒවා පිළිගන්නේ නෑ. මගේ ශ්‍රාවකයෝ එවැනි මාංශය පිළිගන්නේ නෑ. දිත්තං. ඒ වගේම සුතං. තමන් වෙනුවෙන් මැරුවා කියලා ඇහුවා නම් යම් කෙනෙක් දිත්තං සුතං. එහෙමනම් මගේ ශ්‍රාවකයෝ මමත් ඇතුළුව මගේ ශ්‍රාවකයෝ මං වෙනුවෙන් මැරුවා කියලා ඇහුවා නම් මේ ඔබ වෙනුවෙන් මැරුවේ කියලා ඇරුවා නම් ඒ මාංශය පිළිගන්නේ නැහැ. ඒ මොකද මේ කුණු ශරීරය වර්ධනය කරගන්න මට තව සතෙක්ගේ ප්‍රාණයක් හානි කරපු මාංශය වැඩක් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි. පරිසංකිතං කියලා තියෙනවා. ඒ කියන්නේ සැකයක් තියෙනවා නම් මං වෙනුවෙන් මැරුවා වෙන්ට ඇති කියලා සැකයක් තියෙනවා නම් යම් හේකින් ඒ මාංශය පිළිගන්න ගන්නෙත් නැහැ. පිළිගන්න ගන්නේ නැත්තේ වෙන මොකටවත් නෙවෙයි. අනේ මම හින්දා තවත් කෙනෙක්ගේ ශරීරයකට තවත් කෙනෙක්ගේ ජීවිතයක් හාන් වෙනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. එහෙමනම් මෙන්න මේ වගේ නැති මාංශයක් තියනවාද? මේ වගේ වෙන්නේ නැති මාංශයකට සඳහන් වෙනවා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා. ත්‍රිකෝටික පාරිශුද්ධ කියලා කියන්නේ මං වෙනුවෙන් මැරුවා කියලා ඇහුවෙත් නෑ, දැක්කෙත් නෑ, සැකයකුත් නෑ කියන එකයි. දැන් අපි මේක හොඳට විමසන්න ඕනේ. හොඳින් විමසන්න ඕනේ. ඒ මොකද හොඳින් විමසනකොට තමයි මේ එහෙම නැති මාංශයක් තියනවද කියලා අපිට තේරෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් සඳහන් කරේ ජීවකට අහං ජීවකටානේහි මං සම්පරිභෝගಂತಿ වදාමි. එහෙමනම් ආ මම මස් පරිභෝග කරන්න පුළුවන් කියලා වදාරනවා. මොන වගේ මාංශයක් මාංශයක්ද පරිභෝග කරන්න පුළුවන්? අදිත්තං අසුතං අපරිසංකිතං හිමේහි කෝ අහං ජීවක තීහි කාණේහි මං සම්පරිභෝගಂತಿ වදාමි. එහෙනම් බලන්න නිර්මාංශ වෙන්නම කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා නැහැ. නමුත් අපි මේක හොඳට විමසන්න ඕනේ. මෙතන තියෙනවා පුංචි කොන්දේසි කීපයක්. ඒ තමයි දුටුවෙත් නැහැ, ඇහුවෙත් නැහැ, සැකයකුත් නැහැ කියන එකයි. මේක තේරුම් ගන්න ඕනේ. බලන්න. මේ වගේ නැති මාංශයක් තියනවද කියලා අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. යම් කිසි සතෙක් යම් උවදුරක් හින්දා නැත්නම් පර්වතයක හැපිලා මේ කාලේ නෝන වාහනයක හැපිලා නැත්නම් ඒ අය අතර ආරවුල් ඇති වෙලා මොනවා හරි වෙලා කොහේ හරි මැරිලා වැටිලා ඉන්නවා කියලා හිතමු. අපි හිතමු යම් විටක වාහනයකට වාහනයකින් අනතුරටපත් වෙලා කුකුලෙක් මැරිලා ඉන්නවා. කුකුල් කුණක් තියෙනවා මැරුණ ගමන්. අන්න ඒ කුකුල් කුණ දකින්න අපි මේ වාහනයට යට වෙලා තමයි මේ සතා නියදුනේ කියලා. මෙන්න මේ ජීවය ගැන මේ සත්වයා ගැන මේ ශරීරය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අන්න අපි ඉතා පැහැදිලිව දන්නවා මේ සතා මං වෙනුවෙන් මැරුවේ නෑ කියලා හොඳටම දන්නවා. දැක්කා. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න එහෙමනම් ඒ දැක්කනම් හොඳටම තමන්ගේ ඇහැට දැක්කනම් අන්න බලන්න. එහෙමනම් මං වෙනුවෙන් මැරුවේ නෑ කියලා දැක්කා. ඒ විතරක් නෙවෙයි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේ සතා අහවල් වාහනයට යට වෙලා මැරුණ සතා. ඒ සතාගේ මාංශය තමයි මේ සකස් කරලා තියන්නේ කියලා කියනවා. අන්න එහෙනම් ඇහුවා. හරියටම විශ්වාසවන්ත කෙනෙක්ගෙන් සැකයක් ඇති වෙන්නේ නැති ආකාරයට ඇහුවා. එහෙනම් අන්න බලන්න. එතන සැකයක් නැහැ. ඒ මාංශය පිළිගන්න පුළුවන්. ඒ මාංශයෙන් Tamanට කිසියම්ම හානියක් වෙන්නේ නැහැ. හිතේ තියෙන අවිහිංසා සංකල්ප වලට බාධාවක් වෙන්නේ නැහැ. පස්සේ පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි? හොඳටම දන්නවා. ගහකින් ගෙඩියක් බිමට වැටලා තිබ්බා කියලා හිතමු. ඒකත් පොළොවට පස් වෙලා යනවා. සාමාන්‍ය හේතුවක් උඩ සතෙක් මියදුනා කියලා හිතනද ඒකත් පොළොවට පස් වෙලා යනවා. තව කෙනෙක්ගේ ජීවිතාව සඳහා ගෙන යාම සඳහා කුසගින්න නිවා ගැනීම සඳහා මේ දෙකම භාවිතා කරද්දී ලැබෙන්නේ එකම తত্ত্বය. එහෙමනම් දැකලත් නැති අහපු නැති මාංශ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා එකක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. පරිසංකිතං සැකයක් නැහැ. මේ පරිසංකිතං කියන එකක් තුන් ආකාර වෙනවා. ditta parisankita, sutta parisankita සහ ඒ දෙකම නොවන. ඒ කියන්නේ දැකීමෙන් සැකයකුත් නැති, ඇසීමෙන් සැකයකුත් නැති, ඒ දෙකෙන්ම නැති සැකයකුත් නැති කියන தත්වයක්. පරිසංකිත කියලා කියන්නේ සැකයක් නැහැ. පිරික්සලා බලනවා. මොනවද පිරික්සලා බලන්නේ? මේ මම වළඳන මාංශය මං සඳහාම කරවද්දෝ කියලා සැකයක් ඇති වෙනවා. ඔන්න භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ වඩිනවා එක දවසක් ගමකට. එතකොට දකිනවා දැල් අරගත්තු එහෙම නැත්නම් දඩු මුගුරු අරගත් මිනිස්සු ඒ ගමේ ඒ යන්නේ මසු මරන්න සත්තු මරන්න කියලා දකිනවා. එහෙම දැක්කට පස්සේ පළවෙනි දවසේ ගිහිල්ලා යම්කිසි භික්ෂුවක් පින්ඩපාත කරගන්නවා කියලා හිතන්න. පින්ඩපාත කරගන්නකොට දැන් පළවෙනි දවසේ නම් හොඳටම විශ්වාසයි මං සඳහා මේ මාංශය මරුවේ නෑ. මොකද ඒවා ඊට කලින් මරපු සතුන්. ඒකින්ද මං සඳහා මරුවෙත් නෑ, දැක්කෙත් නෑ, සැකේකුත් නෑ. නමුත් ඒ ගම් ප්‍රදේශයේතම දෙවනි දවසේ මේ භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ වඩිනවා නම් ඒ ගම් ප්‍රදේශයේ ඉන්න ඇත්තෝ කල්පනා කරනවා ඊයේ වැඩපු භික්ෂුන් වහන්සේලා මාංශය පිළිගත්තා. එහෙම නැත්නම් ඒ මාංශය පිළිගන්න කැමැත්තෙන් කටයුතු කළා. එහෙමනම් අද දවසේත් අපේ ප්‍රදේශයට මේ භික්ෂුන් වහන්සේලා වයි කියලා යම් ආකාරයකින් කෙනෙක් මාංශය සකස් කරන්න අවශ්‍ය කරන විදිහට සතුන් මරන්න ඇති නේද කියලා දෙවෙනි දවසේ පින්ඩපාතේ වඩන භික්ෂුව තුළ ඔන්න සැකයක් ඇති වෙනවා. ඇයි? ඒ පැත්තේ දඬු මුගුරු අරගෙන එහෙට මෙහෙට සැරිසරන මිනිසුන් දැක්ක හින්දා නැත්නම් ඒ පැත්තේ මිනිසුන් මෙන්න මේව සැරිසරනවා දඬුමුගුරු අරගෙන කියලා අහලා තියෙන හින්දා අන්න සැකයක් ඇති වෙනවා මේ පැත්තට මම දෙවෙනි දවසේ වඩින වෙලාවේ හොඳට තේරුම් ගන්න ඕනේ හොඳට කල්පනා කරන්න ඕනේ දෙවෙනි දවසේ වඩිනකොට තේරුම් යන්න යනවා භික්ෂුන් වහන්සේ නමකට සැකයක් ඇති වෙනවා මේවා මන් සඳහා කරපු මාංශයද කියලා එහෙමනම් අන්න ඒ මාංශය පිළිගැනීමෙන් වලකින්නේ ඇයි තුන්වෙනි දවසේ මම එනකොටත් ඔන්න ස්වාමින් වහන්සේලා වඩිලා සඳහා අපි දඩමස් සූදානම් කරලා තියන්න ඕනේ. මාළු මරලා තියන්න ඕනේ. උයලා තියන්න ඕනේ කියලා. මගේ මේ සාසන බ්‍රහ්මචර්යාව වර්ධනය කර ගැනීම සඳහා ගත කරන මේ ජීවිතය මේ ශරීරය පවත්වා ගැනීම සඳහා මං හේතුවක් වෙලා තවත් සතෙක් මේ ගමේ මිනිස්සු මරයි නේද කියලා. අන්නේ මාංශය නොපිළිගෙන ඉන්නේ කවුද? අවිහිංසා සංකල්පයෙන් හැම මොහොතකම සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවාගෙන ඉන්නා වූ මහා සංඝරත්නය නැත්නම් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒක බුදුරජාණන් වහන්සේ ජීවකයට සඳහන් කරනවා ජීවකය මේ ප්‍රශ්නේහි මහණෙක් එක්තරා ගමක් හෝ නියංගමක් ඇසුරු කොටගෙන වාසය කරනවා නම් තමන් මුළු මහත් හය දිසාවකටම විශාල මෛත්‍රියකින් තමන්ගේ හිත පතුරවගෙන පතලා වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛරී වූ අව්‍යාපාද වූ අවිහිංසා වූ මහා මෙත්සිතින් වාසය කරනවා නම් ඒ තැත්තා ඔන්න ඔය වගේ මාංශයක් කොහොමත්ම පිළිගන්න සූදානමක් නැහැ ඒ විතරක් නෙවෙයි ජීවකට සඳහන් කරනවා ජීවක මෙවැනි සැකයක් ඇති කරගත යුතු නැහැ ඇයි මෙවැනි සැකයක් ඇති කරගත යුතු නැත්තේ මගේ ශ්‍රාවකයෝ යම් පින්ඩපාතයක් වළඳනවාද ඒ පින්ඩපාතය කිසිම වෙලාවක අගතියට වහල් වෙලා වළඳන්නේ නැහැ. අගතිතෝ අමුච්චිතෝ අනේන්ජෝපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ මෙන්න මේ විදිහට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. මගේ ශ්‍රාවකයෝ මේ යම් පින්ඩපාතයක් නැත්නම් යම් දානයක් පිළිගන්නව නම් ඒකෙන් අගතියට යන්නේ නැහැ. ඒකෙන් මුර්ජිත වෙන්නේ නැහැ. ඒකට ගිජු වෙන්නේ නැහැ. ඒකේ ආධිනව දකිනවා, ඒක ප්‍රඥාවෙන් වළඳනවා කියලා. බලන්න අගතියට යනවා කියලා කියන්නේ ඒකෙන් මෝහයටපත් වෙනවා මුර්ජිත වෙනවා කියලා කියන්නේ සමහර අය යම් මාංශයක් දැක්කහම නැත්තම් භෝජනයක් දැක්කහම හරියට නිකන් අදහස් ඇති කරගන්නවා මේක මට එකවර ගිලින්න තියෙනවා නම් කියලා මේක මට එකවර ගිලින්න තියෙනවා නම් ඉවසිල්ලක් නැහැ කියලා කියන්නේ අපි කියනවා ඉවසිල්ලක් නැහැ කාලා ඉවර වෙනකන් ඉවසිල්ලක් නැහැ. ඒවා බොහොම අකුසලයන් හිතක මාංශය විතරක් නෙවෙයි වෙනත් ආහාරයක් උනත් දැක්කහම රස තෘෂ්ණාවෙන් මුර්ජිත වෙච්ච මිනිස්සයා මේක කාලා ඉවර වෙනකන් ඉවසිල්ලක් නැතුව කනවා කියලා කියන්නේ. මේ මුවදොර කඩින් ඇතුල් වෙන යම් ආහාරයක් තියනවාද? මේ උගුරෙන් පල්ලෙහාට යන මොහොත දක්වා විතරක් ඒකේ රස දැනෙනවා. එවැනි රසයකට වහල් වෙලා නෙවෙයිද? එවැනි රසයකින් මුලාවටපත් වෙලා නෙමෙයිද ඕනෑම ආහාරයක් වළඳන්නේ. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ ජීවකට සඳහන් කරනවා යම් නියම් ගමකට ගිහිල්ලා ප්‍රණීත පිණ්ඩපාතයකින් පිණ්ඩපාතයකට ආරාධනා කරා නම් යම් වෙලාවක මගේ ශ්‍රාවකයෙකුට ශ්‍රාවිකාවකට මේ දනත්තා අඩුම ගානේ මාව ප්‍රණීත පිණ්ඩපාතයකින් වළඳවයි කියන හැඟීමක්වත් තියාගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ හිතේ තියෙන ලෝභ දේශ මොහ නැති කර ගැනීම සඳහා තමන්ගේ කාය වාග් මනෝ කර්මයන් හැම මොහොතකම යොදවනවා කියන තේරුම තියාගෙනයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හික්මෙන හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ මහා රාහුලවාද සූත්‍රයේදී අවසාන වශයෙන් සඳහන් කරනවා අතීත කාය වාග් මනෝ කර්මයන් වර්තමාන කාය වාග් මනෝ කර්මයන් අනාගත කාය වාග් මනෝ කර්මයන් තමන්ට අනුන්ට දුකක් නැති වෙන ආකාරයට කලින් සඳහන් කරා වගේ හය ආකාරයකින් සංවර කරගන්න තිරික්සලා බලන අය විතරයි බලපු අය විතරයි රාහුලයනි අතීතයේදී සම්පූර්ණ දුකෙන් නිවුනේ සම්පූර්ණ ධර්ම අවබෝධය කරේ කියලා. වර්තමානයේදීත් ඒ විදිහට හය ආකාරයකට පිරික්සලා බලන යම් කෙනෙක් ඉන්නවද? අන්න ඒ වගේ පිරික්සලා බලන අය විතරයි මේ කාලයේදී උතුම් නිවනින් සැනසෙන්නේ. සම්පූර්ණ ප්‍රඥාව දියුණු කරගන්නේ කියලා. අනාගතයේදීත් යම් කෙනෙක් ඉන්නවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට සංවර වෙන යම් කෙනෙක් ඉන්නවාද? සංවර වෙලා තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න යම් කෙනෙක් ඉන්නවාද ඒත් ඔන්න ඔය විදිහට හය ආකාරයකින් පිරික්සා බලමින් කටයුතු කරපු අය විතරයි කියලා. මොකද මේ කාමසුකල්ලිකාණු යෝගය කියලා කියන්නේ කවදාකවත් ඉවර වෙන්නේ නැති සැපයක්. මේ සැපයට ගිජු වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ. මේ සැපයට ගිජු වෙලා මේ සැපේම තමයි මේ ලෝකේ තියෙන ලොකුම සැපය කියලා කටයුතු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ. එහෙමනම් යම් මෙතනදී විශාල හානියක් සිද්ධ වෙනවා. රස තෘෂ්ණාවෙන් ඔදවැළුන අය ප්‍රාණඝාතයට හේතු වෙන යමක් කරනවාද අන්න ඒ කරන තැනැත්තෝ ඒන්න ඒ පාපයට දායක වුණා වෙනවා. ඉතින් මෙතෙන්දී අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. Taman ඒ ගන්නා වූ ආහාරයට ගිජු වෙන්න හොඳ නැහැ. ඒ ඒ ආහාරයෙන්ද මුලාවටපත් වෙන්න හොඳ නැහැ. ඒකේ ආදීනව හොඳට පිරික්සලා බලන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි බොහොම ප්‍රඥාවෙන් Tamanට කරදරයක් වෙන්නේ නැති වෙන්න, අනුන්ට කරදරයක් වෙන්නේ නැති වෙන්න දෙදෙනාටම කරදරයක් වෙන්නේ නැති ආකාරයට මෙන්න මේ දාණය වළඳනවාය කියලා ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ජීවකට සඳහන් කරාට පස්සේ ජීවක සාදුකාරයන් පවත්වනවා. ඉතින් ඒ මොකද මෙවැනි උත්තමයාණන් වහන්සේලා කවදාකවත් තමන් උදෙසා මරණ ලද සතෙකුගේ ආහාරය පිළිගන්නට නම් විදිහක් නැහැ කියන එක පැහැදිලිවම ජීවකට හොඳටම තේරුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරා මගේ ශ්‍රාවකයන් උදෙසා යම් කිසි කෙනෙක් මස් මාංශය සකස් කරනවාද අන්න ඒ සකස් කරන එකනොත් බොහෝ පෞසිද්ධ වෙනවා කියලා. ඒ සිද්ධ වෙන ආකාරයක් දේශනා කරා. ඒ ටික දැනගන්නට මත්තෙන් අපි කල්පනා කරමු එහෙමනම් අපි මේ මිලදී ගන්න මස් මාංශය කොයි විදිහටද අපිට බලපාන්නේ කියලා අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. අද දවස අරගෙන බලන්න. සමහර වෙලාවට අපි මේ පාරේ තොටේ යද්දී අපේ නෙත්වලට ගැටෙනවා. අහිංසක කුකුල් නාම්බෝ බොහොම පුංචි ඉඩවල් දාගෙන එක කූඩේක මම දැකලා තියෙනවා. සමහර වෙලාවට අඩි 4ක 3ක විතර පළල තියෙන අඟල් 6ක් විතර උස තියෙන කූඩ තමයි තියෙන්නේ. එවැනි කූඩේක කුකුල් නාම්බෝ 50ක් විතර හිර කරලා දාලා එවැනි කූඩ 100ක් 150ක විතර පටවගත්ත වාහන මහා වේගයෙන් යනකොට අපි දකිනවා හොඳට සමහර අයට කලන්තේ දාලා වගේ වැටිලා ඉන්නවා. සමහර අය අමාරුවෙන් පිපාසයෙන් කට ඇරගෙන බොහොම අමාරුවෙන් බෙල්ල එළියට දාගෙන ඉන්නවා දැකලා තියෙනවා. හෙල්ලෙන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි රට සරසාරක කරන ගව සම්පත. ඒත් එහෙමයි. හිතලා බලන්න ඕනේ. හොඳට වැඩ අරගෙන දරුවාට අවශ්‍ය කරන කිරි ටික අරගෙන අන්තිමට ඒ සත්වයා මස් කඩේට දැක්ුවාට පස්සේ ලොකු කියතක් අරගෙන පණ පිටින් මේ දර්ශන ඕනනම් කෙනෙකුට බලන්න පවා පුළුවන්. මහාලේ ගංගාවල් ඒ ලේ පවා එකතු කර ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔය සතු අරගෙන ගිහිල්ලා මරන්න සූදානම් වෙනකොට ගවයෝ එහෙම ගවයන්ගේ ඇස් වලින් කඳුළු රූරා වැටෙන අවස්ථා තියෙනවා. ඉතින් මෙවැනි දුක්ඛිත තත්වයකට ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට මේ සත්තුන්ට අමු අමුයේ වද දෙනවා. අමු අමුයේ වද දෙන්නේ මේ ගිජු මිනිසුන්ගේ අදහසක් තියෙනවා වද දීලා මරණ සත්තුන්ගේ මාංශය රසයි කියලා. එවැනි අදහසක් තියාගෙන මොකද කරන්නේ? මේ අය සත්තුන්ගේ ඇස් පුච්චනවා වෙලාවකට. උල්ලනිනවා වෙලාවකට. සමහර ඌරු පැටවුන් පුංචි කාලෙම සුන්නත් කරනවා අමු අමුයේ. එහෙම කරන්නේ ගොඩාක් මස් හදාගන්න. ඒ විතරක් නෙවෙයි මරන්න දවස් කීපයකට ඉස්සෙල්ලා මේ සත්තුන්ට උල් වලින් ඇනලා තියලා තියෙනවා ඉදිමෙන්න. මේ විදිහට වද දෙනකොට ඒ සත්තුන්ගේ තුලින්ම ඒ ශරීර තුල ඇතිවන හෝමෝනයන් නිසාවෙන් ඇතිවන යම් රසායනික ද්‍රව්‍යයක් නිසා මේ මස් මාංශ රසයි කියලා සමහර දුෂ්ට මිනිසුන්ගේ තියෙන අදහසින්ද මෙවැනි රසමත් සකස් කරගන්න මේ වගේ කටයුතු කරන අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අමු අමුවේ මැෂින් වල ඇදිලා යන මේ සත්වයින් එකපාරටම උණු වතුරෙකට වැටෙනවා ඔය කුකුළු ටික. ඒ විතර ඊළඟට අමුයෙන් බෙල්ල කැපිලා යනවා. ඔය කිචි බිචි කිචි බිචි ගදා ඉන්න පුංචි කුරුළු පැටව, පුංචි කුකුළු පැටව එහෙම්මම එක තැනක ඇඹරෙනවා අමුයෙන්. ඇඹරිලා තමයි ඔබට ඔය සුක්කටේ හැදිලා එන්නේ ගෙදරට. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. රස කර කර කන වෙලාවේ මම මේ විදිහට කන හින්දා නේද මේ සත්තු මරන්න හේතුනේ කියන එක හොඳට තේරුම් ගන්න බලන්න ඕනේ. මේ මම දේශනා කරන හින්දම නෙවෙයි. ඇයි මගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා කොයි වෙලාවක හරි පස් හය දෙනෙක් එකතු වෙලා උස්සගෙන ගිහිල්ලා මේ ශරීරය සොහොන් පිටියට දානව නෙවෙයිද? එවැනි පොළවට පස් වෙලා යන මේ ශරීරය මස් මාංශයෙන් සංග්‍රහ කරගත්තා කියලා නිරෝගීවම තියනවද කියලා කල්පනා කරලා බලන්න. සමහර වෙලාවට නානකාමරයක ලිස්සලා ඇද වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් අතප්පයක් කැඩිලා යනව නේද? අර විදිහට සකස් කරගත්ත ශරීරයක් මට මොකටද කියලා කල්පනා කරලා බලන්න පුළුවන් නුවණ තියෙන තැනැත්තෙකුට. බලන්න මේ මිලදී ගන්න මාංශය අපි සත්ව ඝාතනයකට අනුබල දීමක් සිද්ධ වුණාද කියලා තේරුම් ගන්න නම් බොහොම විමසිලිමත්ව බැලුවොත් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මෙහෙම වෙනවද දන්නේ නැහැ කියලා. මොකද අපිට ලැබිච්ච ජීවිතයේ අපි යම් දෙයක් අරද්ද ගත්තොත් බොහෝ පෞරස් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා නියපොත්තට පස් පිටක් අරගෙන මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය මේ කාලීනව ඉන්න මිනිස්සු නම් නියපොත්තට ගත්ත පස් ප්‍රමාණය අරගෙන මෙන්න මේ තරම් සුළු ප්‍රමාණයක් තමයි නැවත වාරයක් මනුස්ස භවයක් ලබා ගන්න ඊළඟ භවයේ කියලා. ඉතින් ඒ තරම්ම ගැටලුවකට පත් වෙලා ඉන්න අපි හිතක හැම වෙලේම නැගෙන ලෝභ දේශ මෝහ සිතුවිලි බවට පත් වෙලා තියෙනවා අපේ සිත. ඊට හේතුව මේ වගේ සමහර කටයුතු හින්දා. ඒකින්ද හොඳට පිරික්සලා බලන්න ඕනේ අලෝභ අදේශ අමෝහ සිතුවිලි. අපේ సంతාණයෙන් නිබඳව නැගෙන තත්ත්වෙට අපිට අපේ හිත සකස් කරගත්තොත් කොච්චර සහනයක්ද? එවැනි තත්වයකට පත්තර ගණ්ඩයි මේ අවිහිංසා සංකල්පයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අව්‍යාපාද සංකල්පයන් මෛත්‍රී සංකල්පයන් හැම වෙලේම මෛත්‍රිය පිරීලා ඉතිරිලා තියෙන හිතක් මොන තරම් සන්තෝෂයකින්ද ජීවත් වෙන්නේ මොන තරම් පිනායාමකින්ද ජීවත් වෙන්නේ අනේ මම හින්දා මරණ මොහොතේ පවා කෙනෙකුට අදහසක් ඇති වෙයි මගේ මේ ජීවිත රැක ගැනීම සඳහා මම අඩුම ගානේ කිසිම සතෙක්ගේ ජීවිතයක් නැතිවෙන්න කිසිම හේතුවක් වෙන ආකාරයක කටයුත්තක්වත් කරේ නැහැ කියලා සන්තෝෂ වෙනවා නම් සන්තෝෂයක් ජනිත වෙන්න පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම අපිට ආචින්න කර්මයෙන් අපිව ඊළඟ භවයේ හොඳ තත්යකටපත් කරන්න හේතු වෙනව නේද කියලා කරුණු දන්න අය දන්නවා. එවැනි අභ්‍යන්තරයෙන් නැගෙන දෝරේ ගලාන උල්පතකින් ගලාගෙන එන වතුර වගේ හිතෙන්ම නැගෙන ප්‍රීතියක් ඇති වෙන්නේ නම් හරියට පිළිවෙත ආරක්ෂා කරොත් දැන් අපි විමතිල්ලෙන් බලමු අපි මේ කරන කටයුත්ත කොයි ආකාරයකටද සත්ත්ව ඝාතනය සඳහා හේතු වෙනවද නැද්ද කියලා අපි හිතමු යම්කිසි කුකුල් ගොවිපලක් තියෙනවා ඒ කුකුල් ගොවිපළ ඉදිරියේ මස් විකිණීම සඳහා කුකුල් නාම්බෝ 6 දෙනෙක්ව එල්ලලා තියෙනවා මරලා බෙලි වලින් එල්ලලා තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් ගිහිල්ලා එක කුකුල් නාම්බෙක්ව මිලදී ගන්නවා ඒ අදාළ මුදල දීලා. ඒ මිලදී අරගෙන අරගත්තාම දැන් හයක් එතන තිබුණා. දැන් එකක් ගත්තාම තියෙන්නේ පහයි. බුද්ධිමත්ව හිතලා බැලුවොත් විමසිල්ලෙන් හිතලා බැලුවොත් තවත් එක විනාඩියක් දෙකක් යනකොට අර තිබ්බ කුකුල් නාම්බෝ 6 දෙනාගෙන් අපි එක් එක් අරගෙන මීටර් 200ක් විතර ඈතට ගිහිල්ලා ආපහු හැරිලා බැලුවොත් ආය හයක් ඉන්නවද නැද්ද එතන තියෙනවද නැද්ද තියෙනවා ඒ ෂණය ඇති ඔක්කොම සූදානම් කරලා තියෙන්නේ උණු වතුර එක සූදානම් කරලා තියෙන්නේ පිහිය සූදානම් කරලා තියෙන්නේ ගත්ත ඇදලා ගත්ත එහා පැත්තේ ෆාම් එකකින් එක්කෙනෙක් ඇදලා අරගෙන ඔබනවා උණු වතුරකේ කටු ටික ඔක්කොම හැරෙන්න බෙල්ල කපනවා. බෙල්ල කපලා උණු වතුරේක යොබලා තටු ටික හැලුණාට පස්සේ හැම ගහලා හෝ හැම පිටින් හෝ ඉදිරියෙන් ආයෙල්නවා. බලන්න බුද්ධිමත් මිනිස්සෙක් විදිහට අපි බලමු. මේ ඊළඟ සතා මරන්න මම මිලදී ගත්ත සතා හේතුවක් වුණාද නැද්ද? හොඳට බලන්න ඕනේ හිතලා. හොඳට කල්පනා කරලා බලුවොත් අන්න එතනින් නම් අපිට සැකයෙන් නිදහස් වෙන්න බෑ. සැකයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. ඒ මොකද මම මේ වෙලාවේ මිලදී ගත්ත සතා නම් මං වෙනුවෙන් මැරුවේ නෑ කියලා මම දන්නවා. මං වෙනුවෙන් මැරුවා කියලා ඇහුවේ නෑ කියනවත් මට සැකයක් නෑ. නමුත් හිතේ පුංචි සැකයක් තියෙනවා මම මිලදී ගන්න හින්දා නේද මේ සතා මැරුවේ කියන සැකය මයි ළඟ තියෙන. එහෙනම් පරිසංකිතං කියන තැනින් මිලදී ගන්න සත්වාහාරය පිළිබඳ අපිට සැකයෙන් නිදහස් වෙන්න බෑ. හොඳයි යම්කිසි කෙනෙක් තර්ක කරා කියමු. හා හරි. මේක මං වෙනුවෙන් මැරුවේ නෑ කියලා මං ඇහුවෙත් නෑ දැක්කෙත් නෑ සැකයකුත් නෑ කියලා හිතුවත් අපි දැන් මේ කතා කරපු උදාහරණේ අනුව අපි සල්ලි දීලා ගන්න යම් මාංශයක් තියෙනවද? ඒ මාංශය ගත්තද? ඒ මාංශය ගත්ත එක සල්ලි දීලා ගත්ත මාංශේ අතට අරගෙන ඒ මුදල ඒ තැනැත්තට ලබා දීම හේතු වෙනවරන්ද? ඊළඟ සතාව මරන්න අපි මේ මුදල් දීලා ගන්න මාංශය හේතු වෙනවද නැද්ද කියලා බුද්ධිමත්ව හිතලා බලන්න. හොඳටම තේරෙනවා මේක හේතුවක් වෙනවා කියලා. හොඳයි. හේතුවක් වෙනවා නම් ඔක්කොම පැත්තක තිබ්බාවේ. අපේ හිතේ තියෙනවා නම් අවිහිංසාවක්. අනේ මට හිත කවුරුව මම කැමති නෑ මගේ බෙල්ල කපලා දානවට. මම කැමති නෑ අඩුම ගානේ එක ගින්දර ගිනි පෙනෙල්ලක් පැත්තක තිබ්බාවේ ගිනි කූරකින් තනක් පිච්චෙනවට කැමතිද? නෑ. කට්ටක් යනෙනවට කැමතිද? නෑ. කුංචි කටුවක් කකුල ගැනෙනවටවත් මං කැමති නෑ. එහෙනම් මං හා සමානයි කියලා හිතන්න කියලා කිව්ව හැම කෙනෙක් ගැනම මං කැමති නෑ මගේ දරුවෙක් අකාලේ මේ ඇදිලා යනවට. අපි දන්නවා හරක් පැටියට අම්මා නැති වුණොත් මොන තරම් කනස්සල්ලක් තියනවද කියලා. ඒ දෙන වෙන්කරන්න කොච්චර අමාරුද කියලා දන්නවා. සත්වයෝ වුණත් අම්මා තාත්තට බොහොම ලැබි. සත්වයෝ වුණත් අපි දන්නවා අපිට වුණත් බොහොම ලැබි. යම්කිසි කෙනෙක් හුරතලයේ සත්වයක් හදනවා නම් ඒ සත්වයා තුළ අපි ගැන බැඳීමක් ඇති වෙනවා. එහෙනම් සත්වයෝ ආදරය කරුණාව හඳුනනවා. මනස දියුණු නැතුණාට ආදරය කරුණාව හඳුනනවා. බය හඳුනනවා. කැමැත්ත අකමැත්ත තියනවා එයාලට. මනස දියුණු නැති වුණාට ඒවා හොඳින් දැනෙන සත්වයක මේ ජීවිතයේ මම හේතුවක් වුණා නේද එවැනි සත්වයකගේ පණක් නසන්නට කියලා. Tamanට පශ්චත්තාපයක් ඇති වෙන්නේ නැද්ද? නිවැරදිව හිතලා බැලුවොත් යම් විදිහකින් ක්‍රමානුකූලව එහෙම ක්‍රමානුකූලව හිතලා බැලුවේ අපේ පිඟානේ දාගෙන අපි වළඳන පුංචි හාල් මැස්සෙක් ඉන්නවා නම් ඒ හාල් මැස්සා උනත් මගේ මේ පිඟානතාවේ මම මිලදී ගත්ත හින්දා මම මිලදී ගත්ත තැනැත්තා මම දුන්න මුදල අතරමැදියාට දුන්නා අතරමැදියා ඒ මුදල ගිහිල්ලා දීවරයාට දුන්නා දීවරයා ඒ මුදල ලැබෙන හින්දා ඔන්න ඊළඟ දවසේ මසුම් මරන්න යනවද නැද්ද එහෙනම් කොයි වෙලාවක හරි සත්ත්ව ඝාතනයක් සිද්ධ වෙනවද මාංශය සඳහා මම මිලදී ගත්තා නම් ඒක ඒකට හේතු වෙනවද නැද්ද අනිවාර්යෙන් හේතු වෙනවා එහෙනම් හරිම සරලව යම් කිසි කෙනෙක් තර්කානුකූලව හිතලා බැලුවොත් මෙන්න මේ විදිහට හේතු වෙනවා කියලා හරියටම තේරුම් ගන්න පුළුවන්. එහෙනම් බෞද්ධයෙක් විදිහට අවිහිංසා සංකල්ප වර්ධනය කරන්නේ විදිහට Tamanට පුළුවන් ද Tamanගේ හිතේ අවිහිංසා සංකල්පනා තියෙනවා නම් පුළුවන්කමක් තියනවාද Taman වෙනුවෙන් මැරුවා කියලා සැකයක් තියෙන මේ මාංශය මිලදී අරගෙන බොහොම ගිජුව වළඳන්න පුළුවන්කමක් තියනවාද එහෙම වළඳන අය කල්පනා කරන්න වෙයි එහෙමනම් මේ දේශනා කරලා තියෙන සූත්‍ර ධර්මයට අනුව මේක මගේ පෞද්ගලික මතය නෙවෙයි පරිසංකිතං කියන තැනින් අපිට ගැලවෙන්න පුළුවන්කම නැහැ. නමුත් එහෙනම් වළඳන්න පුළුවන් මාංශයක් තියෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා කියන්නේ මම කලින් සඳහන් කරා වගේ යම්කිසි හේතුවක් උඩ යම්කිසි මාංශ සතෙක් මරුණා නම් වෙනත් හේතුවක් උඩ ඒ ගැන සැකයක්වත් නැත්නම් අඩුම ගානේ අන්න ඒ මාංශය වළඳන්න පුළුවන් කමක් තියෙනවා. ඒක හරියට ගහක හැදෙන ගෙඩියක් වගේ. ගහකැදෙන ගෙඩියක් වගේ තව මොහොතකින් තව දවසකින් වේවා දෙකකින් වේවා තුනකින් වේවා මේ මහ පොළොවට පස් වෙලා යනවාය කියලා අපි හොඳ ආකාරව දන්නවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕන දැන් බොහොම හොඳින් කල්පනා කරන්න ඕනේ. මම මේ මාංශ නිර්මාංශ ගැටලුවේදී කොයි ආකාරයකට පිළිපැදිය යුතුද කියලා කොයි ආකාරයකට පිළිපැදිය යුතුද කියලා හොඳින් හිතලා බලලා තමන්ගේ බුද්ධියට ගෝචර වෙන ආකාරයට තමන්ගේ බුද්ධියට ගෝචර වෙන ආකාරයට මම මේ මාංශය වළඳනවද නැද්ද කියලා හොඳට කල්පනා කරලා බලලා මාංශය මිදදී ගැනීමදී කටයුතු කරන්න ඕනේ. අවසාන වශයෙන් ජීවිත ජීවකට සඳහන් කරා බුදුරජාණන් වහන්සේ ජීවකය යමෙකු තථාගතයන්න් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා යම් පණක් නසනවාද කරුණු පහකින් බොහෝ බොහෝ පව් රැස් කරනවා කියලා. කරුණු පහකින් බොහෝ පව් රැස් කරනවා කියලා. ඉතින් මොනවද මේ කරුණු පහ කියලා අපි දැනගන්න ඕනේ. තථාගතයන්න් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයෙකු උදෙසා මස් මාංශය සකස් කරනවා නම් නැත්නම් ප්‍රාණඝාතය සිද්ධ කරනවා නම් පණ නසනවා නම් කරුණු පහකින් කියලා සඳහන් කරේ මෙන්න මේකයි මෙන්න මේ විදිහටයි මේ කරුණු පහ ජීවක සූත්‍රයේදී සඳහන් වෙලා තියෙන්නේ. යම් මේකින් යම් කෙනෙක් අහවල් ප්‍රාණියා ගෙන එවයයි කියා කීමෙන් පවා තථාගත ශ්‍රාවකයන් සඳහා අහවල් ප්‍රාණියා ගෙන එවයයි කීමෙන් පවා බොහෝ රස් බොහෝ පෞරස් කරනවා. ඒ විතරක් නෙවෙයි යම් ආයුරකින් ඒ ප්‍රාණියා වෙවුලන බයෙන් ගෙනෙනු ලබන්නේ නම් බොහෝ දුක් දොම්නස් වලට ඒ ගේන ආකාරයට බොහෝ දුක් දොම්නස් විඳිනවා නම් ඒ සතා. අන්නේ තෙන්දිත් බොහෝ පාපයන් රැස් කර ගන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි ඔය ප්‍රාණියා නසව කියලා අන කරනවා නම් යම්කිසි කෙනෙක් ඒ අන කිරීමෙන් පවා බොහෝ පෞරස් කරගන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි ප්‍රාණියා මරණ ලබන වෙලාවේ නොයේකුත් දුක් දුම්නසේ සතාට ඇති වෙනවා නම් ඒ වෙලාවෙත් බොහෝ පෞරස් කරගන්නවා කියලා තථාගත ශ්‍රාවකයෙකු සඳහා. ඒ විතරක් නෙවෙයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙකු මෙන්න මේ නොකැප මාංශයෙන් නොකැප මාංශයෙන් නොකැප මාංශය වළඳනවා කියලා යම් ආකාරයක අදහසක් ඇති කරගන්නවා නම් එන්න ඒ අනිත් කෙනෙකුට කියනවා නම් එහෙම බනිනවා නම් අන්න ඒ කෙනුත් බොහොම පෞරස් කරගන්නවා කියලා. එහෙනම් කවුරුත් මේ සූත්‍ර ධර්ම දේශනාව බොහොම හොඳින් විචාරන්න ඕනේ. අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරලා මේ මේ දේශනා කරපු කාරණා ඇත්ත වශයෙන්ම ත්‍රිපිටකය තුළ තියෙනවද කියලා බලන්න ඕනේ. Tamanටත් යහපතක් වෙන ආකාරයට, අනුන්ටත් යහපතක් වෙන ආකාරයට. Tamanගේ ජීවිතය සකස් කරගෙන අනුන්ගේ ජීවිත සකස් කරගන්නට උදව් වෙලා උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු සිදු කරලා 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්ති දිනය උදා වෙන විට තමන්ගේ సంతානය තුල බොහෝ පින් වැඩෙන ආකාරයට තමන්ගේ හිත සකස් කරගෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්වය කෙරෙහි මහා සද්ධා සම්පන්න හැඟීමකින් කටයුතු කරලා උතුම් ධර්මය තමන්ගේ තුල වඩා වර්ධනය කරගෙන ජාති ජරා ආදී සංසාර දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න අවශ්‍ය කරන පිළිවෙත සපුරා ගන්නා මෙන් මතක් කරමින් අවවාද කරමින් හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතකින් නිම වෙනවා ඔබ හැම දිනාටම සර්වන් සරණ ලැබේවා ආකාශතා චුම්මත්තා රේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්ම දේශනාවේ දායකත්වයන් 1999යි දෙවනි මාසේ 15 වෙනි දින නැසී ගිය දොන් දාවිත් අබේවික්‍රම පියාණන්ට සහ 2007යි 2.15 වන දින මියගිය දොඩම්පේ ගමගේ ඇලිස් නෝනා මෑණියන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් පිණිස දායකත්වය දරනු ලබනවා පන්නිපිටිය මොරකැටිය දුම්රිය මාවතේ පදිංචි කල්යාණි අබේවික්‍රම මහත්මිය ඇතුළු පිරිස. ඊළඟ දායකත්වය වශයෙන් මාතලේ නුවරපාරේ අංක 181කින් එක නිවසේ පදිංචිව සිට මීට වසර දෙකකට පෙර මියගිය විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යක්ෂක කේ රාජකරුණා මහතා ඇතුළු පවුලේ පරිලෝක සබත් සියලුම ඥාතීන්ට පින් පිණිස සහ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිරුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ මල්කාන්ති නුගපිටිය මහත්මිය ඇතුළු දූදරුවන්. ඊළඟ දායකත්වයේ වශයෙන් මාතර තිහගොඩ තරකුම් නිවසේ පදිංචිව සිට වසර දෙකකට පෙර මියගිය දකුණු පළාත් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එල් විජේවික්‍රම ස්වාමි පුරුෂයාටත් විලියම් රත්නායක පියාණන්ට සහ ඒ සත්නායක මෑණියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් පිණිස දායකත්වය දරනු ලබන්නේ පී.එම්. රත්නායක මහත්මිය ඇතුළු දරුවන්. ඊළඟ දායකත්වයේ වශයෙන් 2009 2 වෙනි දින මියගිය එම්.ටී. රම්බණ්ඩා නිලමේතුමාට පියාණන්ට සහ කරුණාරත්න මහත්මයාගේ නැසීගේ දෙමව්පියන්ට පින් පිණිසත් සුජීවත්ව සිටින මවට නිරෝගී සුවය හා චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට දායකත්වය දරනු ලබන්නේ මාවනල්ල පොල්වත්ත රත්නගිරි නිවසේ පදිංචි එම්.පී. ඉන්ද්‍රාණි කරුණාරත්න මහත්මිය. ඊළඟ දායකත්වයේ වශයෙන් මහව පහකොන් වැව ජලාට ලෙන ආරාමේ අධිපති ධම්මෝදිකා භික්ෂුන් වහන්සේ ඇතුළු එම ආරාමේ භික්ෂුණීන් වහන්සේලාට නිරෝගී භාවය හා චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් පරලෝකසපත් දෙපාර්ශ්වයෙන් මව්පියන්ට මව්පියන් ඇතුළු සියලුම ඥාති සමූහයාට පින් පැමිණීමටත් දායකත්ව දරනු ලබන්නේ මහව කර්මයේ වැටියේ ගෙදර පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්ය ටී.බී. රණබාහු මහතා සහ මල්ලිකා රාජපක්ෂ මහත්මිය. ඊළඟ දායකත්ව වශයෙන් හාලියල හැතැක්ම ධම්මික නිවසේ පදිංචිව සිට 1996යි දෙවැනි මාසයේ 16 වෙනි දින මියගිය DMPB දිසානායක ස්වාමිපුරුෂයාටත් දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට සහෝදර දෙපළට සහ පවුලේ සියලුම ඥාතීන්ට පින් පිණිස දායකත්වය දරනු ලබන්නේ භාර්යාවන ටී දයාවති මහත්මිය විසිනි. වසර දෙකකට පෙර මියගිය මෑණියන් වන නන්දාමාලිනී විජේමාන්න මහත්මියට සහ වසර 15කට පෙර මියගිය පියාණන් වන ඩී.එස්. විජේමාන්න මහතාට හිම් පිණිස දායකත්වය දරනු ලබන්නේ දූදරු සහ මුණුතුරු මිනිපිරියන් පිරිසයි. මීළඟ දායකත්වයේ වශයෙන් වසර 9කට පෙර මියගිය එස්.එම්. කරුණාතිලක පියාණන්ටත් බෑණුවන් වන කර්නල් ආර්.ඒ. කීර්ති රණවක මහතා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් පිණිස සුජීවත්ව සිටින රන්මණිකේ උපාසිකා මාතාවටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට දායකත්වය දරන්නේ ගිරිඋල්ල ඉහළ ලබ්බල පදිංචි එල්.ජී. ශ්‍රියානි දයාවති මණිකේ මහත්මිය ඇතුළු දූදරු පිරිස. ආසන දායකත්වය වශයෙන් බදුල්ල කැප්පෙටිපුල පාරේ අංක 54 දිගාසිරි පදිංචිව සිට 2001 6 17 වන දින නැති ගිය ආයුර්වේද වෛද්‍ය ඩී.එම්. දිසානායක පියතුමාටත් 2001 7 20 දින නැති ගිය ලොකුමණිකේ දිසානායක මෑණියන්ටත් 2007 12 28 දින නැති එගිය විශ්‍රාමික පරිපාලන නිලධාරී මාධ්‍යවේදී ප්‍රේමදාස දිසානායක සොරයුරා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් පිණිසහා සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට දායකත්වයෙන් දරනු ලබන්නේ වදුල්ල කැප්පෙටිපොළ පාරේ දිසානායක පවුලේ සියලු දෙනා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු දායකත්වයෙන් ධර්මයෙන් ප්‍රාර්ථනා කළ ආකාරයට සියලු මියගිය ඥාතීන්ට උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන සියලු පුණ්‍ය ශක්තියන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු දායකත්ව දරුව හැම දිනාටම ඔබ හැම දිනාටම උතුම් නිවනින් අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ මාව කොහොන්වැව ගල්ලාව විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය ඇහැටුවැව ඉරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන දෙත්ත ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ.